තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ අවශ්‍යතාවයන් තුලින් ඇතිවෙන්නා වූ द्वේෂය අද්වේෂය කරගන්නේ කෙසේද එම අද්වේෂය ගුණයක් ලෙස වඩන්නේ කෙසේද කියන කාරණාව. අපි දන්නවා අපගේ ජීවිතයේ මේ द्वේෂය කියන කාරණාව විශාල ආනි රාශියක් ඇති කරමින් පවතින බව. द्वේෂය ඇත්තාට මේ ලෝකේ නිදහසක් නැත්තේ කියලා වාක්‍යයක් අපි අහලා තියෙනවා. ඇයි द्वේෂයේ තියෙන මනුස්සයා නිතරම දැවෙනවා. द्वේෂයෙන් පසු වෙන්නාට විවේක සුවයක් ලැබෙන්නෙම නැහැ. එයා සෑම මොහොතක් ගානේ අනන්ත අප්‍රමාණ කැළඹිච්ච පීඩන කම්පාවලට ගොදුරු වෙනවා. ඒ නිසා මේ द्वේෂය අපේ ජීවිත වලින් අයින් කරගන්න, द्वේෂය අද්වේෂය බවට පත් කරගන්න මේ ලෝකේ සෑම කෙනෙකුටම අවශ්‍යතාවයක් පවතිනවා. හැබැයි द्वේෂය නිසි ලෙස තේරුම් නොගත්තොත් द्वේෂයේ ක්‍රියාකාරී ස්වභාවය අපි අවබෝධ නොකරගත්තොත් මේ द्वේෂය අද්වේෂය කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. හේතුව द्वේෂය නිතරම අපිව උම්මත්තක ස්වභාවයට පත් කරනවා. අපි දන්නවා द्वේෂය අපි තුල අටගත් මොහතක අපගේ මිනිසත් භවය අපි තුල තියෙන ಗುಣධර්ම හැම එකක්ම අමතක වෙනවා. අපේ චරිතයට නොගැලපෙන දේවල් අනන්ත අප්‍රමාණ අපි කරන්නේ නැද්ද? අද යම්කිසි කෙනෙක්ගේ අතින් අම්මා තාත්තා මරණයටපත් වුණා නම් ඒ ආනන්තරීය පාප කර්මයේ කරගත්තේ द्वේෂයේ උම්මත්තක වෙලා නෙමෙයිද? අපි කියනවා තරහා ගියා මට හැමදේම අමතක වුණා මේ වගේ දේවල් කරන්න තරම් මම දරුණුණයි කියලා අපි කල්පනා කරන්නේ නැද්ද? එහෙනම් මේ විදිහට මේ द्वේෂය අටගන්න සෑම අවස්ථාවක් තුළම අනන්ත අප්‍රමාණ අපේ උම්මත්තකය වාගේ කටයුතු කරපු අවස්ථා අනන්තයි අප්‍රමාණයි. එහෙනම් අපේ ජීවිතවල මේ द्वේෂය ක්‍රියාත්මක වෙන ස්වභාවයන් අපි තේරුම් ගන්නට ඕනේ. සිතක් තුළ द्वේෂය ඇති වෙන ක්‍රමවේදයන් පිළිබඳ අවබෝධය ලබා සිටින්නට ඕනේ. මේ අවශ්‍යතාවය නිසා තමයි අද අපි මේ द्वේෂය පිළිබඳව සාකච්ඡා කරන්නට තීරණය කළේ. එහෙනම් මේ द्वේෂය අපි දන්නවා බලාපොරොත්තු නිසා අටගන්න බව. හැබැයි අවශ්‍යතාවයන් වලට द्वේෂය අටගන්නවා. අපි සලායතනත් එක්ක මේක සංසන්දනය කරලා බලනකොට අපට පේන හැම දෙයක් තුළින්ම द्वේෂයක් අටගන්නවා. මේ වෙනකොටත් අපි ඒක නොදන්නවා වෙන්නට පුළුවනි. සමහර අවස්ථාවලට අපිට අවශ්‍යතාවයක් ඇති වෙලා මොනවාරි උපකරණයක් හොයනවා. ඒ උපකරණේ තියෙනවා. හැබැයි අපට පේන්නේ නැහැ. සේරම බඩමුට්ටු අල්ලලා විසි කරන්නේ නැද්ද? ඇයි අපේ අවශ්‍යතාවය ඇති වෙච්ච වෙලාවේදී ඒ අවශ්‍යතාවය සංසිඳෙන්නේ නැත්නම් ඒක නිර්මාණය කරන්නේ द्वේෂයක් ලෙස. එහෙම නැත්නම් ඒක තුලින් द्वේෂයක් ඉපදෙනවා. සමහර අවස්ථාවලදී අපි මොනවාරි භාණ්ඩයක් උපකරණයක් මේසේ මත තබලා විවිධ කාර්යබහුලතාවයන් නිසා ඒ භාණ්ඩෙ බිම වැටිලා අපි දන්නේ නැහැ. හැබැයි මේ බිම වැටිච්ච දේ දන්නේ නැතුව කවුරු හරි ගත්තාය මගේ අවශ්‍යතාවයට අවශ්‍ය දේ අවශ්‍ය තැන නැහැ කියන මානසිකත්වය තුළින් මේසෙම උස්සලා පොලේ දාන්න නැද්ද? එහෙම නැත්නම් අවුෙච්ච අවුෙච්ච හැම බඩමුට්ටුවක්ම පොලේ ගාලා අනවශ්‍ය විදිහට මිනිසුන්ට බැනලා නිඳා කරලා විශාල ඝට්ටණයකට පස්සේ කට්ටිය ඇවිල්ලා කියනවා අන්න ඒ උපකරණ අපිත් එව්ව හැමතැනම මේසේ ළඟමයි තිබුණේ අත වැදිලා බිම වැටිලා. එහෙනම් අවශ්‍යතාවයක් ඇති වෙනකොට ඒ තුලින් නිර්මාණය වෙන द्वේෂය අපි තේරුම් ගන්නට ඕනේ. ඒ द्वේෂය නිර්මාණය වෙන බව අපි දැනුවත් වෙලා සිටින්නට ඕනේ. නැතුව ඒ द्वේෂය නිරෝධ කරන්න පුළුවන් කමක් නැහැ. ද්වේෂය පාලනය වෙන්නේ ද්වේෂය නිරෝධ වෙන්නේ ද්වේෂයත් එක්ක පොරබැදින නිසා නෙමෙයි ද්වේෂය අවබෝධ කර ගැනීම තුළින් අපි ඊටානිනවා මේක පොරබැද්දාම මේක මෙල්ල කරුවාම තරවටු කරුවාම ද්වේෂය පාවෙනවා කියලා. එතකොට තවත් ද්වේෂයක් වැඩි වෙනවා. ද්වේෂය අවබෝධය තුලින් මෙල්ල වෙන බව, ද්වේෂය අවබෝධය තුලින් පාලනය වෙන බව මෙච්චර කාලයක් අපි දැනගෙන හිටියේ නෑ. එහෙනම් ද්වේෂය අපි තුල පවතින ක්‍රමවේදයේ ස්වභාවය මනාකොට තේරුම් ගන්නට අවශ්‍යයි. අවුරුදු ගණනාවකට කලින් අපට කතාවක් ආරංචි වෙලා තිබුණා. අපි දන්නවා යම්කිසි උපාසක මාත්‍ය ගෝලයක එක වැඩ කරනවා. මොකද කරන වැඩේ තීන්ත ගන්න එක. ඉනිමග උඩ නැගලා තමන්ගේ ගෝලයාගෙන් එක එක උපකරණ ඉල්ලනවා. අරක දෙන්න මේක දෙන්න ඇයි බෑලා ගන්න බෑ උසයි. පල්ලෙයා ඉන්න ගෝලයා එයා ඉල්ලන දේ දෙනවා. හැබැයි ඒ අවශ්‍ය දේ නෙමෙයි. හැබැයි එයාගේ අවශ්‍ය දේ එයාට හරියට කියා ගන්න බෑ. එයා බුරුසුව ඉල්ලනකොට එයා බුරුසුවක් දෙනවා. හැබැයි ඒ අවශ්‍යතාවයට අදාළ එකක් නෙමෙයි වෙන එකක්. හැබැයි බුරුසුවක් තමයි. ආවල් එක දෙන්න කියලා කිව්වම ආවල් එක කිව්වම ඒක තුල නාම රූප නැහනේ නිර්මාණයක් නැහනේ ආවල් එක කිව්වම කොහමද එයා ඊතන ආවල් එකමයි මේක කියලා දන්නේ මෙහා එකක් දෙනවා ඒ ආවල් එක මේ ආවල් එක නෙමෙයි ඒතකොට තවත් තරහා යනවා මේ වගේ තමන්ගේ අවශ්‍යතාවයට අදාළ දේ තමන්ට ලැබෙන්නේ නැති වෙනකොට ඉනිමගෙන් බිමට පැනලා එයත් එක ගා ගන්න වෙලාවල් නැද්ද ඔලු පලාගෙන දෙන්නම රොහලට බේත් දාන්න යන අවස්ථා නැද්ද මේ වගේ අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ පුවත්පත්වලින් අපි දිනපතා දෛනික ප්‍රවෘත්තිවලින් ආලා තියෙනවා අදිසි කෝපය නිසා මිනිස්සු ඔලු පලාගෙන තියෙනවා දත් කඩාගෙන තියෙනවා නිකන් ඉන්න මිනිසුන්ගේ කන කපලා තියෙනවා ඇයි මේ අදිසි කෝපය ඇති වෙනකොට අපි දන්නේ නැහැ අපි මොනවද කරන්න කියලා දැන් කෝපය සංසිඳුණා දැන් කපාපු කන ආපහු අලවන්න පුළුවන්ද කඩාපු දත නැවත සවි කරන්න පුළුවන්ද එහෙනම් අපේ ජීවිතවල අදිසි කෝපය නිසා අපි හයිමි කරගත්ත ඒ ගෞරවය ප්‍රශංසාව අපේ සංසුම්භාවයේ මානසික විවේකය නැවත අපට ගන්න පුළුවන් කමක් නෑ නේද? ඒක නැවත කවදාවත් අපට ලැබෙන්නේ නෑ. ඒක නැත්තටම නැති වෙලා ගියා. අපි මූද ගැන අහලා තියෙනවා, මූද දැකලා තියෙනවා. රැල්ලක් රැල්ලක් ගානේ නැවත නැවත මතුවෙනවා. අර ඇතිවෙච්ච රැල්ල කවදාවත් නැවත ගන්න බෑ. නැවත ඇති වෙනවා නම් ඇති වෙන්නේ වෙන එකක්. මේක තමයි අපේ සිතේ සාමාන්‍ය ස්වභාවය. අනන්ත අප්‍රමාණ මේ අවශ්‍යතාවයන් නිසා අපට පටිගියන් අට ගන්නවා. द्वේෂය පවතිනවා. අපි දන්නේම නැතුව අවශ්‍යතාවයන් නිසා මේ द्वේෂයට අසු වෙනවා. මේ පුංචි දේ තේරුම් ගන්න මේ වෙනකොටත් අපට නොහැකි වුණා වෙන්නට පුළුවන්. දැන්වත් ඒ අඩුපාඩු අපි හදා ගන්නට ඕනේ. සමහර වෙලාවට අපි බලාපොරොත්තු වෙනවා මෙන්න මේ වගේ දේවල් අපට හෙන්න ඕනේ කියලා. හැබැයි ආත්පසීම වෙනත් දෙයක් ලැබෙනවා. එහෙනම් අපේ අවශ්‍යතාවය තියෙන්නේ අපේ මාන්නේ නඩත්තු කරන්න. අපි කැමැති අපේ වංශය ගෞරවයටපත් කරනවට. අපි කැමැති අපේ પરම්පරාව ගෞරවයටපත් කරන්න. එහෙම එකක් නඩත්තු කිරීමේ අවශ්‍යතාවයක් අපට තියෙනවා. එහෙම උම්මත්තක ස්වභාවයක් අපි තුල තියෙනවා. ඒ අවශ්‍යතාවය ඉටු වෙන්නේ නැහැ. ඒ කටේ කියන්නෙම අපට රෙදි හැනගෙන පාරේ යන්න බැරි කතා. මිනිසුන්ත් එක්ක සමාජයේ ජීවත් වෙන්න බැරි කතා ඒවා ඇහෙනකොට තමන් අවශ්‍යතාවයක් ඇතුව තමන් අවශ්‍යයි කියලා හිතාගෙන ඉඳපු දේ ලැබෙන්නේ නැති වෙනකොට දැන් ගැටුමක් ඇති වෙන්නේ නැද්ද දැන් ද්වේෂයක් ඇති වෙන්නේ නැද්ද ඒ අයට නිନ୍ଦා අපාස කරන්න පාර දෙන්න පතරම් අපි වෛරය බැඳගන්නේ නැද්ද සමහර අවස්ථාවලදී අපි ආහාරයට බලාපොරොත්තු වෙන ගොඩාක් සැර જાති මොකද ටිකක් සැම ගතියක් තියෙනවා සීතල ගතියක් තියෙනවා හොඳට සැරට හම්බ වුණොත් හොඳයි කියලා අවශ්‍යතාවය අපට තියෙනවා ඒ අවශ්‍යතාවයත් එක්ක යනකොට ඒගොල්ලෝ දෙන්නේ අවශ්‍ය නැති එකක් අපි දන්නවා මේක අවශ්‍ය නැහැ මේක ලැබෙන්න ඕනේ ගොඩාක් රස්නේ කාලෙට සීතල ආහාර දැන් මේක සීතල කාලේ මේක රස්නාහාර ඕනේ. එහෙනම් අපේ අවශ්‍යතාවයට අනුව නෙමෙයි ලැබෙන්නේ. අනවශ්‍ය දෙයක්. එතකොට අපි ගැටෙන්නේ නැද්ද? හැමතැනම අත වහනවා. ඇයි එක තැනකවත් අතහරින්නේ හේතුව අපි දන්නවා මේක අපට අවශ්‍ය නැහැ. එහෙනම් අවශ්‍ය නැති දේවල් අපට ලැබෙනකොට ඒ රසතුලිනු ද්වේෂයක් අටගන්නව නේද? මේ දුර්වලකම තාම අපි හදලා නැහනේ. සීතල කාලෙට පොරෝ ගන්න හොඳ ඝනවත් කබායක් අපට අවශ්‍යයි. රස්න කාලෙට ඝනක් දේවල් අපි පොරවන්නේ හේතුව දාඩියයි තැම්බෙනවා සියුම් දේවල් අපට ඕනේ. එහෙනම් අපේ කායික සුවය සඳහා අවශ්‍ය දේවල් තියෙනවා. ඒවා ලැබෙන්නේ නැත්නම් හරියට තරහා යනවා. ඒක හොඳට බලන්න පුළුවන්. හොඳට ගිනියන් රස්නේ වෙච්ච කාලේ හොඳ කබායක් වගේ කෝට් එකක් කවුරුර හැඳගෙන හිටියාම යාට පොඩි පොඩි දේවල් වලට තරහා යනවා. තරහා යනවා නෙමෙයි. එයා තුල තියෙන තැම්බෙන ස්වභාවය, ඒ අපහසුතාවය, ඒ දාඩිය නිසා එයා තුල තියෙන තේට්ටුව එයා තුල ද්වේෂය නිර්මාණය කරනවා. මේක තමයි සත්‍යය. එහෙනම් සමහර අවස්ථාවලදී ගොඩාක් සීතලයි බොහොම සියුම් එකක් දාගෙන ඉන්නේ හරි සීතලයි වෙවුලනවා මේ වගේ වෙලාවට මොනවාරි කතාවක් ඇහුවම ටක් ගාලා තරහා යනවා මේකත් द्वේෂය අට ගන්න එක අවස්ථාවක් එහෙනම් ස්පර්ශයේ අවශ්‍යතාවය ඉටු වෙන්නේ නැති වෙනකොට द्वේෂය අට ගන්නවා. වචනවල අවශ්‍යතාවය ඉටු වෙන්නේ නැති වෙනකොට द्वේෂය අට ගන්නවා. දකින දේවල් හොයන දේවල් ලැබෙන්නේ නැති වෙනකොට ඒවා පේන්නේ නැති වෙනකොට द्वේෂය අටගන්නවා මේක තමයි අපේ මානසිකත්වයේ තුල द्वේෂය අටගන්න ඊළඟ ක්‍රමවේදය මේක මේ වෙනකොටත් අපි නිවැරදි කරගෙන නැති වෙන්න පුළුවන් එහෙනම් මේ අවබෝධය තුළින් මේ කෙලෙස්ය මේ අඩුව අපි නිවැරදි කරගන්නට ඕනේ මේ द्वේෂය අද්වේෂය බවට පත් කරගන්නට ඕනේ සමහර අවස්ථාවලදී අපි කැමැති බොහෝම විවේකය ලබන්න විවේකය අපට අවශ්‍යයි. අපි නිදි මරලා රාත්‍රිස්සේ පිරිත් කියලා එහෙම නැත්නම් අතිකාල පැය වැඩ කරලා හරි මාංශේ කකුල් අතපය ඔක්කොම කැක්කුමයි. දැන් අපට නිින්ද ඕනේ විවේකය ඕනේ. ඒ වෙලාවේ එනවරේ කඩාගෙන පාත් වෙලා රටේ නැති කතන්දර කියවනකොට දැන් ඒ මිනිස්සයා මරන්න තරම් තරහා යන්නේ නැද්ද? අපි කල්පනා කරනවා බලන්න රෑ තිස්සේ නිදි මරලා හරි මාංශී විවේකයේ අවශ්‍යතාවය මේ ලෝකේ රජකමට වඩා අවශ්‍යයි කියලා දැනෙනවා මේ දායක මාත්‍ය හොඳට ගොරෝගොරෝ නිදා නිදලා හැරිලා කම්මැලිකම අරින්නත් එක්ක මේ රටේ නැති විගඩම් කතා කරනවනේ මේ මිනිස්යාට හොඳ වෙලාවට මාන වෙලා හිටියේ නැත්තම් ගස් බඳලා ගන්නවා මේ මිනිස්යාට කියලා තරහා ඌල ගන්න බෑ එහෙනම් කායික විවේකයේ අවශ්‍යතාවය තුලින් ද්වේෂය අටගත්තා නේද එහෙනම් අපි විවේකයේ මුදකලාවෙන් ඉන්න ඕනේ කියනකොට කවුරු හරි ළඟ ඉඳගෙන රටේ නැති කතන්දර ගිරව්වාගේ කතා කර කර ඉන්නවනම් අනවශ්‍ය කතා කතා කර කර අපේ විවේකයට බාධා කරනවා වහාම තරහා ගිල්ලා අපි යාට විරුද්ධ වෙන්නේ නැද්ද ගැටෙන්නේ නැද්ද එයාව එතනින් පන්න ගන්න එලව ගන්න අපි අවශ්‍ය පියවර ගන්න නැද්ද මෙන්න මේ අඩුපාඩු දුර්වලකම් අපි හදාගන්නට ඕනේ. තාම මේ වගේ පටිගේ ඇති වෙන द्वේෂය අටගන්න අඩුපාඩු අපේ ජීවිතවල තියෙනවා. අපි ජීවත් වෙන දෛනික රටාවත් තුළ අපිට අවශ්‍යතාවයන් තියෙනවා අත්‍යවශ්‍ය භාණ්ඩ කියලා එකක් තියෙනවා දෛනික පරිභෝජනයට අවශ්‍ය භාණ්ඩ කියලා එකක් තියෙනවා අපි වඩන කමඨානන නිවනට අවශ්‍ය දෙයක් කියලා එකක් තියෙනවා මේ හැමදේ තුලින්ම පටිඝයන් නිර්මාණය වෙනවා අවබෝධය නැති වෙනකොට මොකද්ද අත්‍යවශ්‍ය භාණ්ඩ කියලා බැලුවාම දෛනිකව අපට හම්බෙන ආහාර පාන ඇඳුම් හිටුම් නවාතම් පාසුකම් මෙන්න මේ අවශ්‍යතාවයන් වලට ගැටලු ඇති වෙච්ච ගමන් අපිට සීමාවෙ ඉඳන් බෙන්න අපට පටිඝයක් ඇති වෙනවා හොඳම උදාහරණය තමයි Tamanට විවේකයෙන් ඉන්න කැමැති කියන ස්වාමින් වහන්සේ නමකට දීපින්වතගේ නමට තවත් කුටියට තවත් කෙනෙකුට ඉන්න පාසුකම් හදනවා. මේ ස්වාමීන් වහන්සේත් මේ කුටිය වැඩ ඉන්න කිව්වාම දැන් උන්වහන්සේට ඉන්න කැමති නෑ. හැබැයි අපි දන්නවා උන්වහන්සේ අපේ ඔඩක්කුවේ නෙමෙයි. උන්වහන්සේ පැත්තක පැදුරක් දාගෙන ඉන්නේ. හැබැයි අපිට විවේකයේ මදි. අපිට නිදාස මදි. අපි බලාපොරොත්තු වෙන ලෝකය මේක නෙමෙයි. ඒ අවශ්‍යතාවය මේක නෙමෙයි කියනක තුලින් උන්වහන්සේ එතනින් පන්නනකම් අපට විවේකයක් නැහැ. නිින්ද යන්නෙම නැහැ. එහෙනම් අපේ අවශ්‍යතාවයේ උදකලාව ඒක නැති වෙනකොට ඒ කායික අවශ්‍යතාවයට අනුව द्वේෂය අට ගන්නවා. දවසක් ඉන්නවා සන්තෝෂයෙන් දෙදිනක් ඉන්නවා තුන් දිනයක් ඉන්නවා. හැබැයි හතරවෙනි දිනේ දැන් අපිට අදාසක් පාළ වෙනවා. උදකලාවේ හිටියොත් හොඳයි. මේ ස්වාමින්වහන්සේ මෙතනින් පන්නගන්නේ කොහමද? මේ පින්වතා නැවත යවාගන්නේ කොහමද? නෑදෑයෝ ගෙදරට ආවා නම් දවසින් දෙකෙන් යන්න එපාය. මේගොල්ලෝ පදිංචියට ඇවිල්ලා ඔප්පු ලියාගෙන ඇවිල්ලා මෙතනට නවාතැන් ගන්න කියලා අපි දැන් ඒ ආහාර පාන වේලාවට දෙන්න හොඳට කතා බහ කරන්න තේ හදනකොට පිටි අඩු කරනවා සීනි අඩු කරනවා ඒ නිකන් උණු වතුර වාගේ එකක් හදනවා යනවා. දැන් මේ සංඥා වලින් කියන්නේ නෑදෑයෝ නවාතන් ගත්ත ඇති දැන් පිටත් වෙන්න කියන එක නෙමෙයිද? ඒ හැම දෙයක් තුළින්ම අපේ द्वේෂය ඒ මිනිසුන්ට තේරෙනවා. පළවෙනි දවසේ ව්‍යංජන හතර පහක් එක්ක කවන්න නැති අඩුව විතරයි ළඟ වාඩි වෙලා අඩුපාඩු දදා කන්න කන්න කියලා කට ඇතුළට දාලා කොටන්න වගේලා තියෙනවා. හැබැයි දෙවනි දවසේ කෑම ලෑස්ති කියලා ආරාධනා කරනවා අරතරන් ඉරියව් නැහැ. තුන්වෙනි දවසේ කෑම ලෑස්ති කරලා කියන්නේ නැහැ අර මිනිස්සුන්ට ටික බඩගින්න දැනෙන්න අරිනවා. හතරවෙනි දවසේ පස්වෙනි දවසේ වෙනකොට කෑම උයන්නේ නැහැ. ඒ මිනිස්සු කෑම මොනවද අද කෑම වෙනුවෙන් කරන්න කියලා ආනකම් ඉන්න අරිනවා. අනිත් දවසේ නැති බඩගින්නක් එනවා. නැති ශේකක්කමක් එනවා. දවස පුරා විවේකයෙන් ඉන්නවා. දැන් මේ මිනිසුන්ට කෑම හොයාගෙන යන්න සිද්ධ වෙනවා. සතියක් විතර යනකොට නෑදෑය ගෙවල් කියලා අපි පිටත් වෙලා ගිහලා ඒ මිනිස්සු යනකම් ගෙදරට එන්න මේ හැම ඉරියව්වක් තුළින්ම අපි අපේ කායික අවශ්‍යතාවයන් වලට අනුව අපි දේශයක් පාන්නේ නැද්ද? අපේ ඉරියව් වලින් ද්වේෂය මතුවෙනවා. එහෙනම් අවශ්‍යතාවයන් වලට අනුව ද්වේෂය හටගන්නවා. එහෙනම් මේ විදියට අපි දෛනිකව පරිභෝජනය කරන හැම දෙයක් තුළින්ම ද්වේෂය තියෙනවා. අපගේ බේසම තමයි අපගේ බාල්දියක් තමයි කවුරුරි ස්වාමින්වහන්සේ නමක් පඳු ගන්න ඕනේ කිව්වම සිවුරක් හොද ගන්න ඕනේ කිව්වම අපි ඒක දීලා නිකා ඉන්නවා. අනේ ස්වාමිනේ අරගෙන යන්න මේක සංඝයා වෙනුවෙන් තියෙන්නේ. හැබැයි අපට යමක් ඕද ගන්න අපිට අවශ්‍යතාවයක් එනකොට බලන්නකො බේසම ගත්තාම දෙන්න එපා මේ මිනිස්සු බාල්දියක් ගත්තාම කිසිම කල්පනාවක් නැහැ කියලා මෙතන ඉඳලාම කිරියම්මා කිරියත්තාට ඉඳලාම බැනගෙන තම අතන්ට යන්නේ. ගියේ ගමම්ම ආන්නේ බේසම කොයිද කියලා නෙමෙයි 100ක් නැද්ද ගත්තාම බඩුවක් දෙන්නේ නැද්ද කියලා. එතකොට තමයි කට්ටියට තේරෙන්නේ සතර දිබ්බාගේ සංඝයාට කියලා තමයි දුන්නේ. හැබැයි මම සතර දිබ්බාගේ සංඝයා නෙමෙයි කියන එක දැන්නේ මම දන්නේ. එහෙනම් සතර දිබ්බාගේ සංඝයා කියන්නේ වෙන කට්ටියක්. ඒ කියන්නේ අපේ අවශ්‍යතාවයන් අපට ලැබෙන්නේ නැත්නම් අපේ අවශ්‍යතාවයන් ඉටු කරගන්න බාධා ඇති වෙනකොට ඒ ස්වરૂපය द्वේෂය බවටපත් වෙනවා මේ දුර්වලකම මේ වෙනකොටත් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණව පවතිනවා තේරුම්ගෙන අදා ගන්නට ඕනේ එහෙනම් අපේ පරිභෝජනය තුළ අපේ අවශ්‍යතාවයන් අපට ඉටු නොවනකොට द्वේෂය අට ගන්නවා ඒක අද්වේෂය කරගත යුතුයි අපි දකින්න කැමති පරිසරය මේ විදියට තියෙන්න ඕනේ. සමහර අය ඉන්නවා ගෙවල් හොඳට පිරිසිදු අදලා නිකන් ගෙවල් දැක්කාම කෞතුකාගාරයක් වගේ කදුවිල්ලක්වත් නැහැ. ඒ තරම් පිරිසිදුයි. බැරි වෙලාවත් උදි ටිකක් ඇලුනාම බැරි වෙලාවත් මඩ ටිකක් ඇවුරුනාම පිට ගිහිල්ලා ඇවිදිලා ජරාවත් එක්ක කවුරු කෙනෙක්ගේ ඇතුළේ ඇවිද්දාම ඒ මිනිස්සයා ඉඳලා ඉවරයි පය ගානක් බයිනවා. එහෙනම් Tamanගේ අවශ්‍යතාවය මේ පිරිසිදුකම තියෙන්න ඕනේ කෙනක ඒ අවශ්‍යතාවයට අපිට බාධාවක් ඇති වෙච්ච ගමන් දැන් බනවඳින්නේ නැද්ද? සමහර සේනාසන වලට පොලිතින් කැල්ලක් දැක්කාම දැනගන්න පුළුවන් ආම්දුරන්ගේ කන්ති පාරමිතාව මෛත්‍රිය කොච්චරද කියලා පොල්ලක් අරගෙන දායකයාගේ පස්සෙන් පන්නනවා. මෙච්චර බෝඩ් දාලා තියෙන ප්ලාස්ටික් දාන්න එපා, කුණු රොඩු දාන්න එපා. ඇයි මේක දැම්මේ කියලා මේ මිනිස්යාට බැනලා දහනේ තිසි කරලා ඒ මිනිස්යාව පන්න ගන්නවා සේනාසනෙන්. මේ වගේ අනන්ත අප්‍රමාණ අවශ්‍යතාවයන් වලට අනුව අපට තරහා ගියේ නැද්ද? එහෙනම් අපේ දුර්වලකම් මෙච්චර කාලයක් අපි මේ බුද්ධ ශාසනය හදලා නැහැ. මේ මිනිසත් භවයේ අනන්ත අප්‍රමාණ මේකේ දුක් විඳලා අපට බැරි වුණා මේ වගේ පුංචි පුංචි දුර්වලකම් අදාගන්න. දැන්වත් අපි මේවා නිවැරදි කරගන්නට ඕනේ. සමහර පින්වතුන් ඉන්නවා. එයා ගෙදරින් වැඩට යනකොට බලාපොරොත්තු වෙනවා. එයාගේ භාර්යාව දරුවෝ එයාට ආදරෙන් කතා කරන්න ඕනේ කියලා. ගෙදරට එනකොටත් බලාපොරොත්තු වෙනවා ආදරෙන් කතා කරන්න ඕනේ කියලා. හැබැයි මෙයා අවශ්‍ය ආධාර එයාගලන්ට ඒ සපයලා දෙන්නේ නැත්නම් මෙයාගෙන් අවශ්‍ය රාජකාරී ඉටු වෙන්නේ නැත්නම් මෙයාගෙන් අවශ්‍ය යුතුයකම් කරෙන්නේ නැත්නම් ඒගොල්ලන්ගෙන් ඒ ආදර කතා ඇෙන්නේ නැහැ එහෙනම් අපි බලාපොරොත්තු වෙනවා යම් යම් දේවල් ඉටු වෙන්න ඕනේ අපට අවශ්‍යතාවයක් තියෙනවා මේ මේ දේවල් කරෙන්න ඕනේ කියලා ඒගොල්ලන්ටත් අවශ්‍යතාවයක් තියෙනවා අපේ මේ මේ රාජකාරී යුතුයකම් කරෙන්න ඕනේ ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය ඉටු නොවෙනකොට අපේ අවශ්‍යතාවය ඉටු වෙන පැත්ත හැදෙන්න දකින දකින හැමතැනම නිඳා කරනවා අපහාස කරනවා අපි අකමැති දේවල් උයලා තින ඇයි ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් අපෙන් ඉටු වෙන්නේ නැති වෙනකොට අපේ අවශ්‍යතාවය ඉටු නොවන පැත්තට වැඩ කරනවා ගෙවල් වල අපි පුංචි කාලේ ඉඳලාම ජීවත් වෙනකොට අපි දන්නවා අපි යම් යම් අවශ්‍යතාවයන් වලදී අපි අනවශ්‍ය විදිහට කටයුතු කළාම දෙමව්පියන්ගේ අගෞරවයට කටයුතු කළාම අපට කැම ලැබෙන ඒ පිළිවෙත ටිකක් වෙනස් නේද ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් අපෙන් ඉටු වෙන්නේ නැති වෙනකොට ඒගොල්ලන්ගේ සැලකිලි ඔක්කොම වෙනස් වෙනවා නේද? ඒගොල්ලන්ගේ වචන, ඒ ඇසිරීම් රටාවල් ඉරියව් වෙනස් වෙනවා නේද? එහෙනම් අවශ්‍යතාවයන් කඩාකප්පල් වෙන හැම මොහොතක් තුළම අවශ්‍යතාවයන් ඉටු නොවන හැම මොහොතක් තුළම ඒ අවශ්‍යතාවයන් ඉටු වෙන්න බාධා ඇති වෙන හැම මොහොතක් ගානේ අපට අනන්ත අප්‍රමාණ द्वේෂය අට ගන්නවා මේ අඩුපාඩුව දුර්වලකම අපි නිවැරදි කරගන්නට ඕනේ මේ ලෝකේ අපට අවශ්‍ය මොනවද කියලා හැව්වොත් ආර්ය ශ්‍රාවකයේ දෙන උත්තරය තමයි කිසිම දෙයක් අවශ්‍ය නැහැ කියන එක මට අවශ්‍යයි හේතුව ඇයි එයාට මොකවත් අවශ්‍ය නැහැ කියලා කියන්නේ එයාට අවශ්‍ය දේ එයාගේ කර්මය එයාට දෙන්න දන්නවනම් එයාට අවශ්‍ය දේවල් නිසි කාලයේදී එයාට ඒ කාන්ත වශයෙන්ම ලැබෙනවා නම් මොකටද අවශ්‍යතාවයන් පස්සේ අඹාගෙන යන්නේ අර මිරිගෝ පස්සේ වතුර හොයාගෙන ඒ සත්තු දුවනවාගේ මොකටද නොලැබෙන දේවල් පස්සේ පන්නන්නේ අපට මොකටද ඒ වගේ උම්මත්තක ස්වභාවයන් මෙන්න මේ යථාර්ථය අපි තේරුම් ගන්නට ඕනේ අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ අපට ලැබෙන්න තියෙන අපිට අවශ්‍ය දේ හැම එකක්ම ලැබිලා හේතුඵල ධාමට අනුව නම් අපේ අවශ්‍යතාවයන් ඉටු වෙන්නේ කර්මයට අනුව නම් අපේ අවශ්‍ය දේවල් අපට ලැබෙන්නේ එහෙනම් ඒ කර්මයේ වගකීම දරනවා නම් හේතුඵල ධාමට අනුව අපේ අවශ්‍යතාවයන් තීරණය වෙලා ඉවර නම් ඒ හැම දෙයක්ම නිසි කාලෙට ලැබෙනවා නම් අපට තියෙන අයිතිය මොකද්ද කලින් මේවා ගන්න නොලැබෙන දේවල් ගන්න ඒ අවශ්‍ය වීර්ය වඩන්න අපට කිසිම අයිතියක් නැහැ මේ දුර්වලකම් අපි තාම හදලා නැහැ සංසාරේ මිනිසත් භවයේ මොකවත් හදලා නැහැ එක දෙයක් හදලා තියෙන උම්මත්තකේ වාගේ පංචකාම පිනෝ පිනව මේ මගුල් සක්වල තුල ජීවත් වෙන්න ක්‍රමයක් විතරක් අපි පුරුදු පුහුණු කරලා තියෙනවා හැමදාම අපේ අදහස අස පිනවන එක කන පිනවන එක දිව පිනවන එක ගන්ධයෙන් නාසය පිනවන එක ස්පර්ශයෙන් කය පිනවන එක වාඩි වෙලා කල්පනා කරලා සිත පිනවන එක එහෙනම් මේ විදිහට පංචකාම පිනවන එක හැරෙන්න අපි මේ ලෝකේ මොනවද පුරුදු කළේ කිසිම දෙයක් පුරුදු කළේ නැහැ. දැන්වත් මේ අවශ්‍යතාවන් වලට අනුව මේ द्वේෂය අට ගන්නවා. මේක අද්වේෂයේ බවට පත් කරන එක පුරුදු කරන්නට අවශ්‍යයි. ආර්ය මාර්ගයේ යන්නට ඕනේ මේ සංසාර දුකෙන් නිදහස් වෙන්නට. අනන්ත අප්‍රමාණ අපිට අවශ්‍යතාවයන් තියෙනවා. අපි දන්නේ නැහැ අපට අවශ්‍ය දේ මොනවද කියලා. සෑම සත්‍යයකටම එකම අවශ්‍යතාවය තමයි රාහත් වෙලා පිරිණිවන් පාන එක. ඒක ඇරුණාම මේ ලෝකේ කිසිම දෙයක් අවශ්‍ය නැහැ. හේතුව හැම දෙයක්ම අපට මේ වෙනකොටත් ලැබිලා ඉවරයි. ආහාර අර්බුද තියෙනවායි කියලා කියනවා. කෝ මිනිස්සු බඩගින්නේ මැරෙන්නේ නැහනේ. රැකියා විරහිත ප්‍රශ්න තියෙනවා. කෝ මිනිසුන්ට රැකියා ප්‍රශ්න නැතුව මිනිස්සු මැරිලා නැහනේ. එහෙනම් මොනතරම් ප්‍රශ්න කරදර තිබුණත් ඒ මිනිසුන්ගේ කර්මයට අනුව මොනවාර එකක් කන්න බොන්න ලැබෙනවා. එහෙම ලැබෙන්නේ නැත්නම් ඒ ලැබෙන්නේ නැති කර්මයට අනුව ඒ ලැබෙන්නේ නැහැ කියන එකට ලැබිලා තියෙනවා. එහෙනම් මේ ලෝකයේ සෑම කෙනාම පෝෂණය කරන්නේ ඒ ඒ අය ගෙනාපු කර්මය ඒ සියලුම දෙනාගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්නේ හේතුඵල ධම අපි මේ යථාර්ථයේ සත්‍ය තේරුම් ගන්න නැතුව අපි නිකම් පෝසත් වෙන්න මහන්සි වෙනවා දන්නේම නැතුව අපේ අවශ්‍යතාවයන් මේක මේක කියලා අල්ලගන්න උත්සාහ කරනවා කිසිම දෙයක් තුලින් අපේ අවශ්‍යතාවය සංසිඳිලා නැහැ ඒක තුලින් වෙලා තියෙන්නේ විඩාවටපත් වීම විතරයි මේ වෙනකොටත් ඒ වගේ විඩාවන් අනන්ත අප්‍රමාණ වෙලා තියෙනවා නේද එහෙනම් අපේ ජීවිතවල ඇස කන දිව නාසය සමසිත කියන මේ ආයතන 6 නඩත්තු කරන්න ඒ ආයතන 6 තුළ පංචකාමයන් පිනවන්න අනන්ත අප්‍රමාණ අවශ්‍යතාවය නැති කරගත්තා ඒ අවශ්‍යතාවයන් සංසිඳව ගන්න ඒ අවශ්‍යතාවයන් අඹාගෙන අපි අනන්ත අප්‍රමාණ द्वේෂයට අද ඉමිකම් කියනවා අපට අවශ්‍ය දේ ලැබෙන්නේ නැති වෙනකොට හැමදාම අපි ගැටුමක් නේද ඇති කරගත්තේ අපේ අවශ්‍යතාවයන් වලට බාධා ඇති වෙනකොට අපි වෛර බැඳගත්තා නේද මේ දුර්වලකම දැන්වත් අපි තේරුම් අරගෙන නිවැරදි කරගන්නට අවශ්‍යයි අනන්ත අප්‍රමාණ අපේ ජීවිතවල මේ වගේ දුර්වලකම් තියෙනවා අපිට මාන්‍ය නඩත්තු කිරීමේ අවශ්‍යතාවය ඇති වෙනකොට ඒකට නිନ୍ଦා අපාස ලැබෙනකොට අපි द्वේෂය ඇති කරගන්නවා නේද එහෙනම් අපි ගෞරවය අවශ්‍යතාවයක් වශයෙන් තබා ගන්නකොට කීර්තිය ප්‍රශංසාව අපි අවශ්‍යතාවයක් වශයෙන් අපි නඩත්තු කරනකොට ඒ හැම දෙයක් තුළින්ම අටගන්නේ द्वේෂය මේක දැන්වත් අපි තේරුම් ගන්නට අවශ්‍යයි අපිට මේ ලැබිලා තියෙන හැම දෙයක්ම අපට ලැබෙන්න තියෙන අවශ්‍ය දේ තමයි ලැබිලා තියෙන්නේ. ඒකෙන් සෑයීමටපත් වෙන්නට ඕනේ. සමහර අවස්ථාවලදී අපට අවශ්‍ය නැහැ කියන එකක් ලැබෙනවා. අවශ්‍ය නැහැ කියන එකක් ඇහෙනවා. අවශ්‍ය නැහැ කියලා එකක් පේනවා. ඒ දේවලුත් අපට අවශ්‍ය දේවල් තමයි හේතුඵල ධාමට අනුව කර්මඵලයට අනුව එහෙනම් ඒ හැම දෙයක්ම අපගේ අවශ්‍ය දේවල් අපට අවශ්‍ය වෙලාවට අවශ්‍ය තරම් ලැබෙනවා මෙන්න මේ මානසිකත්වය තුළ 100න් ඉඳීම තමයි අර द्वේෂය අද්වේෂයට බවට පත් කරන කමඨාන මගේ අවශ්‍යතාවය කුමක්ද? ඒකට අනුව ලෝකයේ හැම දෙයක්ම පේනවා. මගේ අවශ්‍යතාවය කුමක්ද? ඒකට අනුව තමයි මට ධර්මය ඇයෙන්නේ. මගේ අවශ්‍යතාවය කුමක්ද? ඒකට අනුව තමයි මට ලුණු ඇඹුල් ලැබෙන්නේ. මගේ අවශ්‍යතාවය කුමක්ද? ඒකට අනුව තමයි මම පරිභෝජනය කරන දේවල් ලැබිලා තියෙන්නේ. මගේ අවශ්‍යතාවයට අනුව තමයි මගේ ප්‍රඥා ඇස මට සිටිවිලි පාළ වෙන්නේ. එහෙනම් අනවශ්‍ය දේවල් මොකවත් මට ලැබෙන්නේ නැහැ. හේතුඵල ධාමට අනුව ලැබෙන දේවල් හේතුවක් නැතුව ලැබෙන්නේ නැත්නම් ඒ ලැබෙන්නේ නැති හැම එකක්ම මට අනවශ්‍යයි. ලැබිලා තියෙන හැම එකක්ම අවශ්‍යයි. අන්න ඒක තුලින් සෑයීමටපත් වෙන්නට ඕනේ. ඒක තුලින් සන්තෝෂ වෙන මානසිකත්වය හදා ගන්න ඕනේ. ඒ දක්ෂකම අපි හදා ගන්නවා නම් එයා තමයි ඒ අවශ්‍යතාවයන් තුලින් ඇතිවෙනා උද්දේශය අද්වේෂය බවට පත් කරන ආර්ය ශ්‍රාවකයා. මේ වෙනකොටත් මේ දුර්වලකම් අපි තුල තියෙනවා. අපි දන්නේ නැහැ මේ ලැබිලා තියෙන සෑම දෙයක්ම අපේ අවශ්‍යතාවයේ සම්පූර්ණත්වයට පත් කරන්න ඒ අවශ්‍ය තරම් ලැබිලයි කියලා අපි දන්නේ නැහැ. අපි තාගෙන අනේ මේ ගේ මදි, මේ කුටිය මදි, මීට වඩා ලොකු වෙන්න ඕනේ. මේක ටිකක් ටයිල් වෙනවා නම් හොඳයි. මේ දොර වෙනස් වෙනවා නම් හොඳයි. මේ වාලෙට සීලිමක් එනවා නම් හොඳයි. අපට මොකක්ද අවශ්‍ය? මොනවද හේතුව සැකසීලා තියෙන්නේ? ඒකට අනුව අවශ්‍ය දේ අවශ්‍ය තරම් අවශ්‍ය පිළිවෙලට අපට ලැබිලා තියෙනවා මේ අවශ්‍යතාවයට අනුව ලැබිච්ච දේ අපි දැක්කේ නැහැ සෑහීමටපත් උන්නේ එහෙනම් අපට නොලැබිච්ච දේ අපට අනවශ්‍ය දෙයක් ඒ අවශ්‍ය නැති දේ අනවශ්‍ය දේ ගන්න ඒක නිර්මාණය කරන්න ඒක ලබා ගන්න අපි වෑයම් කරලා ඒක නිසා දුක් විඳලා පීඩා විඳලා අපි නිර්මාණය කරගත්තේ द्वේෂයක් නෙමෙයිද පටිගයක් නෙමෙයිද අපි දැන් උරුම වෙලා තින්නේ වෛරයකට නෙමෙයිද එහෙනම් අද ඉඳලා අපි මේ ඇස් වලින් දකින හැම දෙයක්ම මට අවශ්‍ය දේ තමයි මේ ලැබිලා තියෙන්නේ. නොලැබිච්ච දේ, මට නොපෙනෙන දේ, මට පේන්න නොලැබිච්ච දේ. එහෙනම් ඒක මට අනවශ්‍ය දෙයක්. ඒක කර්මානුරූපීව තීරණය වෙලා නැති දෙයක්. ඒක දකින්න වෑයම් කරන්න එපා. ඒ වෑයම තුලින් द्वේෂය අට ගන්නවා. අපර නොපෙනෙන දේ දකින්න උත්සාහ කරන්න එපා. ඒක දැකීමට උත්සාහ කිරීම තුළින් द्वේෂය අට ගන්නවා. සමහර අයට ඇයෙන ධර්මයේ තුළින් එයා කල්පනා කරනවා සාරිපුත්තට ඇයෙන දේ මට ඇයෙන්නට ඕනේ. මොග්ගල්ලාන මහරහතන් වහන්සේට ඇයෙන දේ මට ඇයෙන්නට ඕනේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට තේරෙන දේ මට තේරෙන්න ඕනේ. ඒක මගේ හේතුවට අනුව සැකසිච්ච එකක් නෙමෙයි. එහෙම ඇයෙන්න, එහෙම තේරෙන්න මට කර්මයක් නැහැ. හැබැයි මේ ඇයෙන ධර්මයේ තුල ඒ කියන කාරණාව තියෙනවා. හැබැයි ඒක තේරුම් ගන්න ප්‍රඥාව මන් තුල නැහැ. එහෙනම් නැති ප්‍රඥාවක් නිසා ඒක තේරුම් ගන්න වෑයම් කිරීම තුලින් ද්වේෂය කටගත්තේ නැද්ද? තමන්ගේ කම්මුලට තමන් ගාගත්තේ නැද්ද? තමන්ගේ නාය තමන් මිරික ගන්න නැද්ද? තමන්ගේ කන තමන් මිරික ගන්න නැද්ද? තමන්ව දකින්නකොට වෙවුලනවා තරයින් මෙච්චර ලොකු ගැඹුරු එකක් තේරුම් ගන්න බෑනේ. මේ අඥානයට මේක තේරුම් ගන්න බෑනේ කියලා තමන්ව මරා ගන්න තරම් තමන්ට වෛරයක් ඇති වෙලා ඒ කියන්නේ තේරුම් ගන්න බැරි වෙච්ච දේ හේතුවක් නැති එක අපට ඒකට අදාළ කර්මය සැකසিলা නැහැ. එහෙනම් නැති දේ ගන්න උත්සාහ කරන හැම මොහොතක් ගානේ අපිට උරුම වෙන්නේ පටිගයක්, ඒ තුලින් අයිති වෙන්නේ द्वේෂයක්. මෙන්න මේ ස්වභාවය තේරුම් අරගෙන 100ෙන් අපිට ඉන්න පුළුවන් නම් අන්න එයා අද්වේෂයට ඉමිකම් කියනවා. එයා ආර්ය මාර්ගයේ ගමන් කරනවා. එහෙනම් අපට තේරෙන්නේ මොනවද? අන්න ඒක විතරමයි අපට අවශ්‍ය දේ. අවශ්‍ය දේ ලැබිලා තියෙනවා. එයා ඒකෙන් සෑයීමටපත් වෙනවා නම් අද්වේෂය ඉමි කරගත් ආර්ය ශ්‍රාවකයන් අපට තේරෙන්නේ මොකද්ද? ඒ තේරෙන්නේ අවශ්‍ය ටික තමයි. ඒක තමයි මං ගෙනල්ලා තින්නේ කර්මයට අනුව. ඒක තේරුම් අරගෙන එයා සෑයීමටපත් වෙනවා නම් එයා අද්වේෂය වඩාගත් ආර්ය ශ්‍රාවකෙක්. එයා තථාගතයන් වහන්සේගේ සරණ යන කෙනෙක්. එහෙනම් අපට තේරෙන්නේ අපට අවශ්‍ය ටික අපට වැටෙන්නේ අපට අවශ්‍ය ටික අපට අවබෝධ වෙන්නේ අපට අවශ්‍ය ටික අපට යම් කිසි දෙයක් තේරුම් අරගෙන වඩන්න ප්‍රඥාවක් පාළ වෙනවා ඒ පාළ වෙන්නේ අපට අවශ්‍ය ප්‍රඥාව පමණයි එහෙනම් මේ තුලින් අපේ අවශ්‍යතාවය අපි සංසිඳව ගන්නට ඕනේ සෑයීමකටපත් වෙන්නට ඕනේ ඒක තුලින් අපි නිවෙන්නට ඕනේ මේක තුලින් යථාර්ථය දැනගෙන සංසිඳව ගන්නට ඕනේ සැනසෙන්නට ඕනේ එයා විතරයි द्वේෂය අද්වේෂය බවට පත් කරන්නේ කියන්නේ අවශ්‍යතාවය නිසා අටගන්න द्वේෂයට පාර ඒක අද්වේෂය බවට පත් කරගන්න තාපසයක් බවට පත් කරගන්නේ. ඒ තාපසයා තමන් වෙලා තියනවද කියලා දැන් පරීක්ෂා කර බලන්න අවශ්‍යයි. අනන්ත අප්‍රමාණ අපි මේ ඇයෙන දේ තුලින් තේරෙන්නේ නැහැ කියලා කලබල වුණා අපට වැටහෙන්නේ නැහැ කියලා කලබල වුණා අපට මේක තේරුම් ගන්න ප්‍රඥාව නැහැ කියලා අපි द्वේෂේ පටන් ගත්තා එහෙනම් මේ හැම දේ තුලින්ම අපේ අවශ්‍යතාවයට වඩා එකක් අපි බලාපොරොත්තු වුණා අපට අවශ්‍ය දේ ලැබිලා තියෙනවායි කියලා අපි සෑයීමටපත් උන්නේ ඒ නිසා අනන්ත අප්‍රමාණ द्वේෂයට අපි ගොදුරු වුණා මේ දුර්වලකම අපි නිවැරදි කරගන්නට ඕනේ අපට ලැබිලා තියෙන ගීගයක් නම් ඒ ගීගයේ ලැබිලා තියෙන්නේ අපේ අවශ්‍යතාවයට අනුව ගීගෙදරින් තමයි මට නිවන් දකින්න තියෙන්නේ ගීගෙදරින් තමයි මගේ රාත්බෝධිය මට ලැබෙන්නේ කුමක් අවශ්‍යද ඒ දේ මට ලැබිලා තියෙනයි කියලා සෑයීමටපත් වෙන්නට ඕනේ එහෙම නැත්නම් ගෙදරට ගිනි තිබ්බයි කියලා කාන්තාව ගාලේ ලැබුවයි කියලා ස්වාමි පුරුෂයා කරක කෑම වලට වාදම්මයි කියලා ප්‍රශ්න විසඳෙන්නේ මට ලැබිලා තියෙන්නේ මට අවශ්‍ය දේ ඒක තුලින් සෑයීමටපත් වෙන්න ඒ මානසිකත්වය අදාගත්තේ නැත්නම් මේ ලෝකයේ කිසිම තැනක මානසිකත්වයක් නැහැ. එහෙනම් භාර්යාව Tamange ඔඩක් වෙන්නේ මේ ඉන්නේ. ස්වාමි පුරුෂයා ඔඩක් වෙන්නේ මේ ඉන්නේ. ගේ ගලවලා ඉසමත තියාගෙන නෙමෙයි වැඩට යන්නේ. එහෙනම් ඒ හැම දෙයක්ම තියෙන තියෙන තැන්වල තියෙනවා. ඒවා තියෙන තියෙන තැන්වල තියෙනවා. පටිගයක් නැතුව ඉන්න දක්ෂ නැත්නම් මාන වෙලා සසුන්ගත වෙලා දැන් ලොකු ආන්දරන්ගේ පාලනය යටතේ ඉන්න වෙන්නේ නැද්ද? දායකයන්ගෙන් දම්පැන් අරගෙන ඒගොල්ලන්ට පාලනය වෙන්නේ නැද්ද? එහෙනම් සේනාසන කුටි කියලා වත්පිළිවෙල වලට අපට මේ වැඩ රාජකාරී වලට දැන් අපි පාලනය වෙලා ඉර වෙන්නේ නැද්ද? අතන තියෙන මානසිකත්වය පාලනය වීම, වත්පිළිවෙත් කිරීම, අනිත්‍ය වෙන යුතුයකම් වාකීම් කිරීම, වැඩ රාජකාරී යුතුයකම් වාකීම් ඉෂ්ට කිරීම කියන ඒ සේරම ටික සාසනයේ තියෙනවා. අතන අදාගන්න බැරි මානසිකත්වය මෙතනත් අදාගන්න බෑ. එතන ඉන්න බැරි කෙනාට මෙතනත් ඉන්න බෑ. එහෙනම් ගීගේ කෙනෙකුට හම්බෙන්නේ එයාගේ අවශ්‍යතාවයට අනුව, එයාගේ රාත්බෝධි අවශ්‍යතාවයට අනුව කෙනෙකුට මානකම පැවිදිකම ලැබෙන්නේ තියෙන්නේ එයාගේ රාත්බෝධි අවශ්‍යතාවයට අනුව එයාට උදකලාවේ බ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි තුලින් රාහත් වෙලා පිරිණිවන් පායමේ අවශ්‍යතාවයට කර්මයේ තියෙනවා. ඒ අවශ්‍යතාවයට අනුව ඒ දේ ලැබිලා තියෙනවා. මෙයාට කාමයේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි තුලින් තමන්ගේ රාත්බෝධිය සාක්ෂාත් කරගෙන පිරිණිවන් පෑමේ අවශ්‍යතාවයට කර්මය සැකසීලා තියෙනවා. ඒ කර්මයේ අවශ්‍යතාවයට අනුව ගීකේවල් දොරවල් දෙමව්පියෝ දූ දරුවෝ කියලා ඒවා හම්බෙලා වෙලා තියෙනවා. එහෙනම් තම තමන්ට ලැබිලා තියෙන ජීවිත තම තමන්ගේ කර්මයේ අවශ්‍යතාවය ඒක දැක්කේ නෑ. එයා වෙන එකක් අවශ්‍යයි කියලා ඒකට විරුද්ධව කටයුතු කළා. ඒ සෑම මොහොතම එයාට ඇති උනේ පතිකයක්. ඒ හැම තැනම එයා වෛරයට ගොදුරු වුණා. මායя ද්වේෂය කරන කොටගෙන එයාව පරාජයට පත් කළා. එයා අනාර්ය කෙනෙක් වුණා. මෙන්න මේ යථාර්ථය අපට තේරුම් ගන්න බැරි අපට ලැබිලා තියෙන ජීවිතය මගේ කර්ම අවශ්‍යතාවයක් කර්ම අවශ්‍යතාවයට මම පයින් ගන්නේ ඇයි තාම හේතුඵල ධාම මට විශ්වාස නැද්ද කර්මඵල විශ්වාස කරගන්න තරම් සම්මාව මා තුළ නැද්ද මේ දුර්වලකම තාම හදාගන්න බැරි වුණානේ අපට අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ කර්මයේ අවශ්‍යතාවයට ලැබිච්ච ජීවිතය අපට තේරිලා නැහැ. මගේ හේතුඵල ධාමට අනුව මට මේ දේවල් පේන්නේ. මගේ කර්මයට අනුව ඥාති මිත්‍රාදීන් ලැබිලා තියෙන්නේ. දායකයෝ ලැබිලා තින්නේ, සේනාසන ලැබිලා තින්නේ, ගුරුවරයා, ඥාතියා, සහෝදරයා ලැබිලා තින්නේ. හැම දෙයක්ම මගේ කර්මයට, කර්මයේ අවශ්‍යතාවයට අනුව, හේතුඵල ධාමයේ අවශ්‍යතාවයට අනුව, මගේ රාත් බෝධියේ අවශ්‍යතාවයට අනුව, මගේ පාරමිතාවේ පිරීලා තියෙන ඒ ධාරිතාවේ අවශ්‍යතාවය ස්වභාවයට අනුව මේවා ලැබිලා තියෙන්නේ මේ ටික ප්‍රඥායසෙන් දැකලා සෑයීමටපත් වෙන ඒ සන්තුෂ්ස කෝච සුබරෝච කියලා හැමදේම සුබවාදීලක läසලා සෑයීමටපත් වෙන්න ඒ මානසිකත්වය තාම හැදිලා නැහැ. එතන තමයි මේ පටිගිය අපි තුල අටගත්තේ. එතන තමයි द्वේෂය අපිට උරුම වුණේ. ඉදා ඉඳලා අපි द्वේෂ සාගත චරිතයක් වුණා. ගෙවල් වෙනස් කරගන්න උත්සාහ කරනවා. ස්වාමි පුරුෂයාගෙන් දික්කසාද වෙන්න උත්සාහ කරනවා. රස්සාවෙන් අස්වෙන්න උත්සාහ කරනවා. ගෙවල් වලට ගිනි තියන්න උත්සාහ කරනවා ගිහි ගෙදරින් පැනලා ගිහින් මාන වෙන්න හදනවා මාන ගෙදරින් පැනලා ගිහිල්ලා ගිහි ගෙදරට යන්න හදනවා හැමදාම ගැටෙනවා හැමදාම වෛරය බැඳ ගන්නවා කාට හරි හැමදාම උදේ ඉඳලා රෑ වෙනකන් බැනගත්ත ගමන් විවේචනය කරගත්ත ගමන් අනුන්ගේ අඩුපාඩු වලට දොස් කියාගත්ත ගමන් හේතුව එයාගේ අවශ්‍යතාවය කුමක්ද එයාට ලැබිලා තියෙන්නේ කුමක්ද එයාගේ අවශ්‍යතාවයට අනුව මේ කුමක් සිදු වෙනවද නාම රූප වල මේ කිසිම පරම සත්‍යයක් එයා දන්නේ නැහැ ඒක තේරුම් ගන්න මානසිකත්වය ඇදිලා නැහැ. ඒ ප්‍රඥාව එයා පාරමිතාවක් වශයෙන් වඩලා නැහැ. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ අඩුපාඩු තියෙනවා. දැන් ඉඳලා මේ සම්මාවට අපි පැමිණෙන්න ඕනේ. මට ලැබිලා තියෙන මේ ජීවිතය මගේ කර්මයේ අවශ්‍යතාවය එහෙනම් ඒකට මම විරුද්ධ වෙන්නේ සාදු කියලා මම ඒකට එකඟ වෙලා සෑයීමටපත් වෙනවා. මට ලැබෙන දාණය මගේ දාන පාරමිතාවේ අවශ්‍යතාවය සාදු කියලා මම ඒකට සෑයීමටපත් වෙනවා. මට ලැබිලා තියෙන කුටි මම පුරපු දාන පාරමිතාවේ අවශ්‍යතාවයට අනුව ලැබිලා තියෙන්නේ සාදු කියලා මම සෑයීමටපත් වෙනවා. මට යමක් ලැබෙනවා නම් ඒ හැම දෙයක්ම දාන පාරමිතාවේ අවශ්‍යතාවයට නේද? ඒ දාන පාරමිතා කොයි විදිහටද පිරුවේ? ඒ පුරපු දේවල් වල අවශ්‍යතාවයට අනුව ඒ ඵලය නිර්මාණය වෙනවා. මෙන්න මේක ප්‍රඥායසෙන් දකින්නට ඕනේ. ඒක දැකලා සිහිය පවත්වන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම තිසරණ සරණ යන ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. එහෙනම් අපි තුල යම්කිසි සිල්වතෙක් ඉන්නවා නම් දුස්සීලයක් ඉන්නවා නම් අපිට අවශ්‍යතාවයක් තියෙනවා රාතන් වහන්සේලාත් එක්ක වැඩ ඉන්න අපට අවශ්‍යතාවයක් තියෙනවා හොඳට විනය කර්ම කරගෙන පෝය කරගෙන සිල්වත් ගුණවත් අයත් එක්ක ඉන්න අවශ්‍යතාවයක් තියෙනවා හැබැයි හැමදාම අපට හම්බෙන්නේ දුස්සීලයෝ හැමදාම අපට හම්බෙන්නේ පන්සිල්වත් රකින්න නැති අය එහෙනම් අපි රකපු සීල පාරමිතාවේ අවශ්‍යතාවයට අනුව නේද අපට මේ හැමෝම හම්බෙලා තියෙන්නේ අපේ සීල පාරමිතාව අවශ්‍යතාවයට මේ කට්ටිය මුණ ගැහුණා නම් පලා යන්න අපට තියෙන අයිතිය මොකද්ද? ඒක අපට සෑයීමටපත් වෙන්න මානසිකත්වය අදාගන්න නේද? තියෙන්නේ එහෙනම් ප්‍රඥා පාරමිතාවට අනුව නම් අපට තේරෙන්නේ එහෙනම් ප්‍රඥා පාරමිතාවේ පිරිච්ච අවශ්‍යතාවයට අනුව නම් අපට තේරෙන්නේ අපට තියෙන අයිතිය මොකද්ද නොතේරෙන එකට ගැටෙන්න නොතේරෙන එකට වෛර බැඳ ගන්න ද්වේෂය ඇති කරගන්න එහෙනම් අපි දන්නේ නැහැ මේ තේරෙන්නේ මගේ ප්‍රඥා පාරමිතාවේ අවශ්‍යතාවයට අනුව මේ අවබෝධ වෙන්නේ මාගේ ප්‍රඥා පාරමිතාවේ අවබෝධයට අනුව එහෙනම් මේ පුංචි දේ තේරුම් ගන්න බැරුව හැමදාම පටිගිය ඇති කරගත්තා හැමදාම ද්වේෂ කෙලෙස් ඇති කරගත්තා අනන්ත අප්‍රමාණ සංසාරයේ වෛර චරිතය බවට අපේ චරිතය නිර්මාණය කළා ඒකෙන් උනේ අනන්ත අප්‍රමාණ භව ජීවිතවල අපි පටිඝසාගත චරිතයක් එහෙම නැත්නම් ද්වේෂසාගත චරිතයක් එහෙම නැත්නම් වෛරසාගත චරිතයක් බවට පත් වුණා දැන්වත් අපි මෛත්‍රී සාගත කරුණා සාගත දයා සාගත චරිතයක් බවට පත් වෙන්නට ඕනේ එහෙනම් අවශ්‍යතාවයන් හැම දෙයක් තුළින්ම පටිඝයක් ඇති කරගන්නවා එහෙනම් මට මොකවත් කාටවත් අවශ්‍ය නැහැ කියන මානසිකත්වයේ තුල සිහිය පවත්වන්නට ඕනේ. මම මිනිසත් භවයේ ලබනකොට මේ ලෝකයේ සංසාරයේ යම්කිසි ආත්මයක මං ඉපදෙනකොට කාලයේ දීපේ දේශයේ කුලේ මව මාගේ කර්මයේ අවශ්‍යතාවයට අනුව තීරණය වුණා මගේ අවශ්‍ය මව මට ලැබුණා මට අවශ්‍ය රට මට ලැබුණා මට අවශ්‍ය දීපේ මට ලැබුණා මට අවශ්‍ය දේශය ලැබුණා මට මේ භවයේ රාහත් වෙලා පිරිනිවන් පාන අවශ්‍ය ආයුෂ මට ලැබුණා මට අවශ්‍ය වර්ණය ලැබුණා නම් මට අවශ්‍ය ප්‍රඥාව මට ලැබුණා නම් හැම දෙයක්ම මගේ අවශ්‍යතාවයට අනුව ලැබිලා නම් මම මොකටද නොලැබිච්ච දෙයකට කම්පා වෙන්නේ මේ අඩුව නිවැරදි කරගන්නට ඕනේ මේ දුර්වලකම අපි අරිගස්ස ගන්නට ඕනේ මේක තේරුම් අරගෙන මේ අඩුපාඩු අදා ගන්නට ඕනේ. මෙච්චර කාලයක් අපි දැනගෙන හිටියේ නෑ. මට අවශ්‍ය දේවල් හැම එකක්ම මේ වෙනකොටත් ලැබිලා ඉවරයි. මේ අනවශ්‍ය දේවල් ලබා ගන්නයි මම උත්සාහ කරන්නේ. අනවශ්‍ය දේවල් ලබා ගන්න හදනවා. ඒවට හේතුඵල නෑ. ඒවට කර්ම සැකසিলা නෑ. සැකසিলা නැති නිසා ලැබෙන්නේ හැමදාම සීන ලෝකයක දුක් විඳලා දුක් විඳලා ගැටිලා ගැටිලා ලේනාර පුපුරලා මැරිලා පෙරේතේ කළා භූතේ කළා අපායකින් ඉපදෙනවා තිරිසන කෙනෙක් වෙලා බුරනවා බුරනවා හැම කෙනාටම බුරනවා මොකද්ද එයා පෙර සංසාරේ අනන්ත අප්‍රමාණ द्वේෂය වඩලා එහෙනම් අපේ ජීවිතවල කිසිම දෙයක් අපට අවශ්‍ය නැහැ. කිසිම දෙයක් අවශ්‍ය නැහැ කියන අවශ්‍යතාවය හදේ ඉඳලා පාරමිතාවක් වශයෙන් පුරන්නට ඕනේ. සෑම බෝධිසත්වයෙක් තුළම තියෙන විශේෂ ගුණය තමයි ඉපදිච්ච ගමම එයාගේ පුංචි කාලේ මෙයාගේ සිතට එනවා. ඒ අදහසක් මොකද්ද? මේ ලෝකේ මට කිසිම දෙයක් අවශ්‍ය නැහැ කියන එක මට අවශ්‍යයි කියන මානසිකත්වය ඒ උත්තරමයන් තුළ නිර්මාණය වෙන නිසා ලෝකේ කිසිම නාම රූපයක් ස්පර්ශ කරන්නේ කිසිම දෙයකට අයිතිවාසිකම් කියන්නේ ඒ නිසා කවදරේ තුන් ලෝකෙම උන්වහන්සේට අයිති වෙනවා. උන්වහන්සේ තුන් ලෝකෙම ජය ගන්නවා. හේතුව යමක් අවශ්‍ය නම් ඒ අවශ්‍යතාවයට අනුව සීමාවක් තියෙනවා නේද? අපට දැන් තියෙන නවීනතන දුරකථනයේ අවශ්‍ය නම් ඒ අවශ්‍ය දුරකථනයේ සීමාව තමයි අපේ සීමාව. ඊළඟ මාදිලි එනකොට දැන් ඒක අපේ සීමාවේ නෑ. එහෙනම් තවත් සීමාවක් හදන්නට ඕනේ. ඒක ගන්න දැන් තියෙන අලුත්ම වාහනේ අපට අවශ්‍ය නම් ඒක තමයි වාහන සම්බන්ධයෙන් අපේ සීමාව අලුත් මාදිලියක් එනකොට ඒක අපේ සීමාවට එකඟ නැහැ. තවත් සීමාවක් හදන්න ඕනේ ඒක ගන්න. එහෙනම් මේ ලෝකේ සෑම මොහොතක්ම අපි අවශ්‍යයි කියලා යමක් හිතනවා නම් පතනවා නම් ප්‍රාර්ථනා කරනවා නම් ඒ අවශ්‍යතාවයට අනුව සීමාවක් හැදෙනවා. එයා යන්නේ පටු ජීවිත ගමනක්. එයා බෝධිසත්වයෙක් නෙමෙයි තුන්තරා බෝධියකින් එකකට හිමිකම් කියන්න එයාට කිසිම සුදුසුකමක් නැහැ. එහෙනම් බෝධිසත්වයේ කුමක්ද ප්‍රාර්ථනා කරන්නට ඕනේ? මේ ලෝකයේ කිසිම දෙයක් අවශ්‍ය නැහැ කියන අවශ්‍යතාවය ප්‍රාර්ථනා කරනවා නම් ගුණයක් ලෙසින් වඩනවා නම් මොකවත් අවශ්‍ය නැත්නම් හැම දෙයකම අයිතිකාරයා එයා වෙනවා. ඒ කියන්නේ තුන් ලෝකාග්‍ර තථාගත කියන තැනට එයාපත් වෙනවා. එහෙනම් අපි හැමෝම මේ ලෝකේ සංසාරයේ තුන්තරා බෝධියකින් එකක් පතන බෝධිසත්වරු නම් අපි පච්චේක බුද්ධ බෝධිය පතනවා, හරියත් බෝධිය පතනවා, සම්බුද්ධ බෝධිය පතනවා. එහෙනම් අපේ බෝධිසත්ව පාරමිතාවල අපි අවශ්‍යතාවයන් නැති කරගෙන පටු ස්වල්ප ජීවිතවලට නේද මේ හිමිකම් කියන්නේ කුටියක් ගත්තාම අපේ අවශ්‍යතාවයට අනුව කුටිය සීමා වෙලා විවේකයේ අවශ්‍යතාවයට අනුව සීමා වෙලා අපේගේ දායක පිරිස අවශ්‍යතාවයට අනුව සීමා වෙලා අපේගේ වත්කම් ඒ වත්පිළිවෙත් හැම දෙයක්ම අවශ්‍යතාවයට අනුව සීමා වෙලා අපි පරිභෝජනය කරන බඩු මුට්ටු සීමා වෙලා හැම දෙය තුලින්ම සීමාවල් අදාගෙන මේ සංසාර ගමනේ සීමා සහිත කෙනෙක් බවට පත් වෙලා දැන් ඉඳලා සීමා රහිත කෙනෙක් වෙන්න අපි තුන්තරා බෝධියකින් එකක් පතනවා නම් සීමා රහිත බෝධිසත්වයෙක් වෙන්න ඕනේ. ඒකට අපි මේ සෑම දෙයක් තුළම අයිතිය නැති කරන්නට ඕනේ. එහෙනම් ඒ අයිතිය නැති සියල්ල භෞතිකව මනසින් අත්හරින්න කිසිම අවශ්‍යතාවයක් නැති මානසිකත්වයට අපි ඉමිකම් කියන්නට ඕනේ. කිසිම දෙයක් අවශ්‍ය නැති වෙන්නේ කුමන මොහතකද? එයා සියල්ල අත්හැරපු ආර්ය උත්තමෙන් එයාට කිසිම මොහතක ජාතක නැවත උත්පත්තියක් නොලැබෙනවා. එයා ඒකාන්ත වශයෙන්ම පිරිණිවන් පානවා. එහෙනම් අද අවශ්‍යතාවයන් තුලින් අනන්ත අප්‍රමාණ දේවල් අපි අල්ලාගෙන ඉන්නවා. අනේ මේක දෛනික ජීවිතයේ අවශ්‍යතාවයට ඕනේ. මේක සාසනයේ අවශ්‍යතාවයට ඕනේ. අනාගත සංඝයාගේ අවශ්‍යතාවයට ඕනේ. එට උදේට ඕනේ. අද දවල්ට ඕනේ කියන අවශ්‍යතාවයන් නිසා අනන්ත අප්‍රමාණ දේවල් අල්ලාගත්තා. ඒ හැම දෙයක් තුලින්ම අපි නඩත්තුවක් නිර්මාණය කරගත්තා. ඒ හැම අවශ්‍යතාවයක් තුලින්ම අපිට විඳින්න ඉන්න බැරි වෙනකොට බාධක ඇති වෙනකොට ඒ අවශ්‍ය දේ අවශ්‍ය විදියට අපට නොලැබෙනකොට අපි ගැටෙන්නේ නැද්ද? द्वේෂය ඇති කරගන්නේ නැද්ද? එහෙනම් අපේ දෛනික ජීවිතය තුළ අසකන දිව නාසය සමසිතින් අපි නිවෙන්නට කටයුතු කරන්නට ඕනේ. හැබැයි මේ අවශ්‍යතාවය කියන මුලාව තුළින් අපි අසකන දිව නාසය සමසිතෙන් අපි द्वේෂය වැඩුවා, අනාර්ය ගුණධර්ම වැඩුවා. ඒ තුළින් ආර්ය ජීවිතය අපිරිසිදු කරගත්තා. සම්මාව ක්‍රමානුකූලව අපිට අයිමි වෙලා මිත්‍යාව අපට රජකම වශයෙන් අපට හම්බෙලා තියෙනවා මිත්‍යාවේ ඉමිකරු වශයෙන් අපිපත් වෙලා එහෙනම් මේ දුර්වලකම નિවැරදි කරන්නට ඕනේ හද ඉඳලා අපි මානසිකත්වයක් වඩනවා මේ ලෝකයේ කිසිම දෙයක් මට අවශ්‍ය නැහැ කියන ඒ අවශ්‍යතාවය අපට අවශ්‍යයි කියලා එහෙම මානසිකත්වයක් ඇදීම තුළින් අර අවශ්‍යතාවයන් නිසා අට ගන්න द्वේෂය අද්වේෂයේ බවටපත් වෙලා ඒකාන්ත වශයෙන්ම මේ භවයේ පිරිනිවන් පාන සුදුසුකම ලැබෙනවා එහෙනම් සියලුම දේවල් මගේ කර්මයට අනුව හේතුඵල ධාමට අනුව ලැබෙන ලැබිලා තියෙන්නේ. මට අවශ්‍ය හැම දෙයක්ම ලැබිලා ඉවරයි. තව ලැබෙන්න මොකවත්ම නැහැ කියලා ඒ සංසිඳිච්ච සිත අපිට අවශ්‍යයි. ඒ සංසිඳිච්ච මානසිකත්වය අපි දැන් උරුම කරගන්නට ඕනේ. සියලුම දේවලින් සෑයීමටපත් වෙන ඒ මානසිකත්වය අපි හිමි කරගන්නට ඕනේ. එහෙනම් ලද දෙයින් සන්තෝෂයටපත් වෙනවායි කියලා කියන්නේ හෙට ලැබෙන දෙයින් සන්තෝෂයටපත් වෙනවා. ලබන මාසය ලද දෙයින් සන්තෝෂයටපත් වෙනවා. එහෙම නැත්නම් මේ අවුරුද්දේ කටින ඉවර වෙලා හම්බෙන පිරිකරෙන් සන්තෝෂයටපත් වෙනවා. ඒ කටින නිසා මිනිස්සු ආදන ගොඩනැගිලි පාරවල් වලින් සෑයීමටපත් වෙනවා කියන එක නෙමෙයි මේ වර්තමානයේ මේ සැනය තුල මේ තප්පරය තුල මේ දක්වා ලැබිලා තියෙන සෑම දෙම මගේ අවශ්‍යතාවයට අනුව ලැබිලා ඉවරයි. සෑම දෙයක් තුලින්ම මට රාත් වෙලා පිරිනිවන් පා කරගන්න අවශ්‍ය සියලුම දේ ලැබිලා ඉවරයි කියන මානසිකත්වයටපත් වෙන්න සම්පූර්ණ සෑයීමත්වයටපත් වෙච්ච මානසිකත්වයට උරුමකම් කියන්න එහෙමපත් වෙන්න පුළුවන් නම් මේ තප්පරේ ඉඳලා මේ සනේ ඉඳලා මේ ලෝකේ කිසිම දෙයක් අවශ්‍ය නැහැ කියන මානසිකත්වය අපට උරුම වෙනවා ඒ කියන්නේ අද්වේෂසිත අපට ඉමි වෙනවා අපි ආර්ය જાතිය ඉපදිලා ඉවරයි හැයෙනකොට රාත්තුනේ මෙන්න මේ ක්‍රමයට හැයෙනකොට සෝවාන් උනේ මෙන්න මේ ක්‍රමයට ඒ භික්ෂු භාවයෙන් රාත් බෝධියයි උපසම්පද ප්‍රතිපදාවයි ලැබුණේ මේ ක්‍රමයට එක සැනෙම මේ තප්පරයට මේ වෙනකොට මට ලැබිලා තියෙන සියලුම දේවල් මගේ රාත්බෝධයට අවශ්‍ය ਸਰව සම්පූර්ණ දේ ලැබිලා ඉවරයි. තව ලැබෙන්න මොකවත්ම නැහැ. මේ තුල සෑයීමටපත් නොවීම තමයි තාම මම භවයේ යන්නේ. සෑයීමටපත් නොවිච්ච මානසිකත්වය තමයි නැවත ජාති ජරා භව හැදෙන්නේ. එහෙනම් සෑයීමටපත් වෙන මානසිකත්වය ලැබුණොත් මේ දැන් මේ මොහොත වෙනකොට ලැබිලා තියෙන සෑම දෙයින් තුලින්ම මම සෑයීමටපත් වෙලා සංසුන් වෙලා නිසා මම ඒ හැම දේ තුලින්ම නිවීමට මගේ සිත ඇති කරගත්තොත් පත් කරගත්තොත් ඒ කාන්ත වශයෙන්ම ඊළඟ සෙනය ඊළඟ තප්පරය නිරෝධගාමිනී පටිපදාවේ මානසිකත්වයේ හිමිකාරත්වය ඒ කියන්නේ අපි රාත් වෙලා මේ සම්බුද්ධ ශාසනයේ රාතන් වහන්සේ නමක් වෙලා ඉවරයි එහෙනම් මේ සෑම දෙයින් තුලින්ම සන්තෝෂයටපත් වෙන්න සෑයීමටපත් වෙන්න ඒ හැම දෙයක්ම දැනට අවශ්‍ය දේවල් ලැබිලා ඉවරයි තව ලැබෙන්න කිසිම දෙයක් නැහැ ඒ නිසා මට මේ ලෝකේ කිසිම අවශ්‍යතාවයක් නැහැ මොකවත් අවශ්‍ය නැහැ තියෙන එක විතරයි මට අවශ්‍ය. ඒක මේ ආයුෂ් කල්පයේ අත්තරලා පිරිණිවන් පානකම් මොකවත් අවශ්‍ය නැහැ කියන මානසිකත්වය තුළින් ජීවත් වෙන මානසිකත්වයට අවශ්‍ය වෙන්නට ඕනේ. එහෙනම් මේ ಗುಣධර්මයේ කමඨාන අපි නැවත නැවත පුරුදු කරන්නට ඕනේ, පුහුණු කරන්නට ඕනේ. දෛනිකව අපේ චරිතවල මොකවත් අවශ්‍ය නැහැ කියන මානසිකත්වයෙන් අපි කටයුතු කරන ඒ ජීවත් වෙන ඒ කමඨාන වඩන්නට ඕනේ. එහෙනම් සෑම අවස්ථාවක් තුළින්ම දකින දේවල් තුළින් අවශ්‍යතාවයක් ඇති වෙනවා නම් පරිභෝජනය කරන බඩමුට්ටු වලින් අවශ්‍යතාවයක් ඇති වෙනවා නම් අපට ඒ දෛනික ජීවිතය ගත කරන්නට අපි යම් යම් දේවල් අවශ්‍යයි කියලා ඒ අවශ්‍ය දේවල් වලට අනුව බැඳෙනවා නම් ඒ හැම දෙයක් තුළින්ම ද්වේෂයක් අට ගන්නවා ඒ හැම අවශ්‍යතාවයක් තුළින්ම බැඳීමක් අට ගන්නවා ඒ බැඳීම නිසා කෙලෙස් නිර්මාණය වෙනවා ඒ කෙලෙස් වලට බැඳීම වලට අනුව නැවත ඉපදීමක් නිර්මාණය වෙනවා එහෙනම් මේ දුර්වලකම අපි නිවැරදි කරගන්නට ඕනේ මේ කමඨාන වඩන්නට ඕනේ අපේ ජීවිත කාලය පුරාවටම මේ අඩුපාඩු දුර්වලකම් අපි නිතරම 100න් ඉඳගෙන නිවැරදි කරගන්නට ඕනේ. පේන දේවල් හැම දෙයක් තුළින්ම අපට ලැබිලා තියෙන හැම දෙයක්ම අවශ්‍ය දේවල් මේ වෙනකොට මේ පේන දේ තුළින් මට rahat වෙලා පිරිනිවන් පාන අවශ්‍ය හැම දෙයක්ම ලැබිලා ඉවරයි කියලා ඇස නිවීමටපත් කරන්නට ඕනේ. ඇස සංසිඳව ගන්නට ඕනේ. මට ඇයෙන හැම දෙයක්ම නිවීමට අවශ්‍ය හැම දෙයක්ම ඇවිලා ඉවරයි. මං සෑයමටපත් ඉවරයි කියලා කන සංසිඳ සංසිඳවා ගන්නට ඕනේ. මට මේ වෙනකොට මේ ලෝකේ සෑම රසයක්ම දැනිලා ඉවරයි. තවත් දැනෙන්න කිසිම රසයක් නැහැ. රසතොලි මේ දිව සංසිඳවා ගන්නට ඕනේ. මේ ලෝකේ අනන්ත ಜಾති ඉපදිලා ඉපදිලා මේ කයේ ස්පර්ශ හැම දෙයක් තුලින්ම මං සංසිඳලා ඉවරයි. ආයි මට සංසිඳවන්න කිසිම දෙයක් නැහැ. රාගයේ සංසිඳවන්න මට කිසිම අවශ්‍යතාවයක් නැහැ. හේතුව අනන්ත අප්‍රමාණ බවවල මේක සංසිඳවලා සංසිඳවලා බැරි ගියලා මම මෙතනට ඇවිල්ලා ඉන්නේ. ආයි මේක උපරිමේ සංසිඳවලා ආයි ආයි සංසිඳවන්න කිසිම රාගයක් ඉතුරු වෙලා නැහැ. සංසිඳවන්න කිසිම ස්පර්ශයක් ඉතුරු වෙලා නැහැ. සංසිඳවන්න කිසිම ආදරයක් ඉතුරු වෙලා නැහැ. සංසිඳවන්න කිසිම සෙනෙහසක් ඉතුරු වෙලා නැහැ. හැමදේම සෑයීමටපත් වෙලා ඉවරයි. මේ හැම දෙයක් තුලින් මම සෑයීමටපත් වෙනවා. මේ වෙනකොට මගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ වෙලා ඉවරයි කියන ඒ ස්පර්ශය තුලින් මේ කය සෑයීමටපත් කරනවා නම් අන්න එයා ආර්ය මාර්ගයේ සම්පූර්ණකම ලැබෙනවා. ඒ සෑම සිතුවිල්ල තුලින්ම කිසිම අවශ්‍යතාවයක් නැතුව සිත සෑයීමටපත් කරන්න පුළුවන් නම් ඒ හැම සිතිවිල්ලක් තුළින්ම ඒ හැම අවශ්‍යතාවයක් තුළින්ම කිසිම කෙලෙසක් නිර්මාණය නොවන විදියට සම්මා සතියෙන් අපට ජීවත් වෙන්න පුළුවන් නම් දැන් අපි අසකන දිව නාසය සමසිත කියන ආයතන හය කිසිම අවශ්‍යතාවයක් නැතුව ඒ පේනවා, හෙනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතෙනවා තුලින් ඒ හැම දෙයක්ම මේ වෙනකොටත් ලැබිලා ඉවරයි. රාත් වෙන්න අවශ්‍ය සියලුම දේවල් අවශ්‍ය දේ අවශ්‍ය තරම් අවශ්‍ය ධර්මට පිළිවෙලට ඒ අවශ්‍ය කාලය වෙනකොට ලැබිලා ඉවරයි. ඒක තේරුම් ගන්න නැතුව අරක ලැබිලා නැහැ. හෙලිකොප්ටරයක් ලැබිලා නැහැ. හයිබ්‍රිඩ් තාක්ෂණයේ වාහනයක් ලැබිලා නැහැ. මට අලුත්ම වර්ගයේ දුරකථනය ලැබිලා නැහැ. ආවල් රූමතිය මට කාන්තාව ලැබිලා නැහැ. නැහැ. තාම પરම්පරාව ගෙනියන්න පිරිමි දරුවෙක් ලැබිලා නැහැ. තාම මට ජීවත් වෙන්න මේ වගේ ගෙයක් මිදුලා පරිසරයක් ලැබිලා නැහැ කියලා. ලැබිලා නැහැ, ලැබිලා නැහැ කියලා අනාගත බලාපොරොත්තු අදාගෙන නැති කර්ම අනුව බලාපොරොත්තු අදාගෙන කවදාවත් ලැබෙන්නේ නැතුව ජීවිත කාලෙම පිපාසයෙන්, සාංකාවෙන් හැමදාම බලාපොරොත්තුෙන් ඒ ආසාවල් සංසිඳව ගන්න බැරුව පෙරේතෙක් භූතෙක් වෙලා මෙච්චර කාලයක් ඉපදුනා ඇති. මෙච්චර කාලයක් තිරිසන් ලෝකවල ඉපදුනා ඇති මෙච්චර කාලයක් අපි මේ ලෝකේ යකු වෙලා බයිරෝ වෙලා ඒ දේපලවල් බූතලවල් මුර කෙරුවා ඇති දැන්වත් හැමදේම ලැබිලා තියෙන්නේ මේ වනකොටත් ලැබිලා ඉවරයි කියන ඒ සංසිඳිච්ච මානසිකත්වය ඇති කරගන්න සෑම ආයතනයකටම ඒ අවශ්‍ය නිවීමට අවශ්‍ය හැමදේම මේ වනකොට ලැබිලා ඉවරයි කියන සෑයීමටපත් වෙන්න හැම දෙයක් තුලින්ම සෑයීමටපත් වීම 100ෙන් පුරුදු කරන්න ද්වේෂය අද්වේෂය බවට පත් කරන්න හැම දෙය තුලින්ම නිරෝධගාමිනීත්වය පරිපූර්ණත්වයට පත් කරන්න. එහෙනම් මේ කමඨාන මේ ධර්ම දේශනාව මේක හොඳට සිතේ නිදන්ගත කරගෙන සී කරගෙන නිතර නිතර මෙනෙහි කරලා හැම ආයතනයක් තුලින්ම කිසිම දෙයක් අවශ්‍ය නැහැ කියන මානසිකත්වය පුරුදු කරන්න. හැම දෙයක් තුලින්ම අවශ්‍ය දේවල් ඔක්කොම ලැබිලා ඉවරයි. පේන දේවල් තුල කිසිම දෙයකට ආසාවල් ඇති කරන්න එපා. මේක අවශ්‍යයි අරක අවශ්‍යයි කියලා ආයෙ අල්ලගන්න එපා. හැමදේම අවශ්‍ය දේවල් ලැබිලා තියෙන්නේ කියන සෑහීමකටපත් වෙච්ච ඇසින් බලන්න. හැමදේම ඇයෙන දේවල් තුලින් සෑයීමටපත් වෙලා තියෙන කියන මානසිකත්වයෙන් ආන්න ඒ දැනෙන සෑම රසයක්ම මේ අවශ්‍යතාව නැම දෙයක්ම සංසිඳලා ඉවරයි කියන මානසිකත්වයෙන් ආහාර පාන ගන්න හැම ස්පර්ශයක්ම ඒ හැම අවශ්‍යතාවයක්ම සංසිඳලා ඉවරයි පෙර සංසාරයේ කියන මානසිකත්වයෙන් මේ බඩමුට්ටු පරිභෝජනය කරගෙන ජීවත් වෙන්න මේ විදිහට මේ කමඨාන හැම මොහොතක් ගන්න සෙනෙයක් ගන්න වඩන්න පුළුවන් නම් මේ මානසිකත්වයෙන් අපි ලබාපු මිනිසත් භවයේ ඉතුරු කාලයේ ජීවත් වෙනවා නම් ඒ කාන්ත වශයෙන්ම රාත් වෙලා පිරිනිවන් පානවා ඒ අවශ්‍යතාවයන් නිසා ඇතිවෙන සියලුම කෙලෙස් නිරෝධයටපත් වෙනවා අපේ පිරිනිවීම මේ ලෝකේ කිසිම කෙනෙකුට නවත්තන්න බෑ එහෙනම් මේ කමඨාන ධර්ම දේශනාව මේක තුළින් ලබාගත්තා අවබෝධය දැනුම ප්‍රඥාව මේ ලබාපු මිනිසත් භවයේ රාත් බෝධියෙන් පිරිනිවන් පාන්නට ඒකාන්ත වශයෙන්ම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.